ආයතනයේ නේද බාහිර ආයතනයේ අභ්‍යන්තර ආයතනයත් හේතුවෙන් එහි ගැටීමෙන් මොකද වෙන්නේ සෝත විඥානය උපදිනවා මිසක්කා ඒක මගේ වැඩක් නම් නෙවෙයි ඒක මට ඕන හැටියට පවත්වන්නත් බෑ මට ඕන හැටියට නවත්තන්නත් බෑ මට ඕන හැටියට පවත්වන්නත් බෑ මට ඕන හැටියට නවත්තන්නත් බෑ එහෙනම් විඥාණය මගේ වැඩක්ද මට අයිති දෙයක්ද නෑ ඒක මගෙන් පිට සිද්ධ වෙන සිද්ධියක් දැන් මම අහන මෙයාට අංගේ මොනවද මගේ මොනවද මගේ The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening. කොයි කැලලකද මගේ කියලා කියන්න පුළුවන්. එහෙනම් දැන් මැරෙන්න හදන්නේ නේද මගේ දේවල් මගේ දේවල් මගේ දේවල් කියලා මැරෙන්නම හදන්නේ වැරදීමක්ද නැද්ද වැරදීමක් හින්දා මගේ නොවන දෙයකට මගේ දේ කියලා හිතුණා කියලා ඒක මගේ වෙන්නේ නැහැ නේද එහෙනම් අපි ලොකු ප්‍රශ්නයක ඉන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට තණ්හාව උපදිනවා හරියට තණ්හාව උපදිනවා. ඒ උපදින තණ්හාවෙන් අපි හරි පීඩිතයි. ඒ පීඩිත වෙලා හරියට දුක් විඳිනවා. මේ දුක් විඳින තත්වයකට අපිට යන්න වෙලා තියෙන්නේ වැරදීමක් හින්දා. මේක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිරිඟුව පස්සේ යන මුවරංචුව වාගේ කියලා. කොච්චර කරුණාවක් කොච්චර මෛත්‍රියක් අපි කෙරෙහි බුදුරජාණන් වහන්සේට තියෙන්න ඇද්ද? අපිව පේන්නේ නැත්තේ මෙන්න මේ වගේ. අපි බලන් ඉන්නවා මුවරංචුවක් දිහා. පායන වෙලාවක මේ කට්ටිය ඈත බලනකොට ඒ කට්ටියට වැවක් පේනවා. වැවක් පෙවුන ගමන් මෙයාලා වේගෙන් දුවනවා. දුවලා එතෙන්ට යනකොට එතන වතුර වගේ පෙනිච්ච එක නෑ. තව එහා පේනවා ඊට පස්සේ. ඊට පස්සේ එතෙන්ට දුවනවා. එතනත් නැහැ. ඊළඟ ඊළඟ තැනට දුවනවා. එතනත් නැහැ. ඊළඟ තැනට දුවනවා. එතනත් නැහැ. අන්තිමට කොහෙවත් නැහැ. අපිට මොනවා හිතේද මේ මෝරන්චෝ ගැන? අනේ එයාලට මේක තේරෙන්නේ නැහැ. නේද? මෙයාලට ඒක කියලා දෙන්නත් බෑ. මහා දුකක් කියන මේ පිපාසාව තියාගෙන තව දුවන්න දුවන්න දුවන්න දුවන්න එයාලගේ පිපාසාව වැඩි වෙනවා. කොච්චර දිව්වත් කමක් නැහැ කොච්චර දුක් විඳවත් කමක් නැහැ අන්තිමට වතුර මාත්‍රයක් හරි යාලට හම් වෙනවා නේද අන්තිමට මේ මෝරන්තු පෙරදෙනවා නේද ඒ වගේ අපිත් මේ තණ්හාව සපුරා ගන්න මම මගේ කියන දේවල් වල කෙරෙහි උපදින තණ්හාව සපුරා ගන්න දුවනවා පුංචි කාලේ හිතුවා විභාග ටික පාස් කරපුවම ඔක්කොම හරි කියලා ඊට පස්සේ හිතුවා සාමාන්‍ය පෙළ කරගත්තාම හරි. උසස් පෙළ කරගත්තාම හරි. ඉතින් දිව්වද හොඳ දිවිල්ලක් දිව්වා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය කරොත් හරි කියලා ඊට වැඩිය වේගෙන් දිව්වා. ඊට පස්සේ තුන රස්සාවක් කරපුවාම ඔක්කොම හරි කියලා. නේද? ඊට පස්සේ රස්සාවකුත් කරා. දැන් හරි ගියද නැහැ රස්සා කරපුවා මොකද? ඊට පස්සේ හිතුවා නෑ නෑ පරස්සාවක් කරගත්තාම ඔක්කොම හරි. ඒක කොහොමද දන්නේ? නේද? ඊට පස්සේ තව මගේම කියලා ළමයි හදාගත්තාම හරි කියලා. ඊට පස්සේ තව ළමයි උස්මත් වුණාම හරි කියලා. ඊට පස්සේ තව ළමයින්ට රස්සා හොයලා දුන්නාම හරි කියලා. ඉතින් ලයිෆ් ස්කූල් කියන්න ඕනේ නේද? එහෙනම් අර වගේමද නැද්ද? මම ඒක කලින් ඇහුවේ කවදාද සැනසීමෙන් ඉන්නේ කියලා. නේද? මේ ප්‍රශ්නේ අපි නිබඳව අපෙන් අහන්න ඕන එකක්. කවදාද මං සැනසීමෙන් ඉන්නේ? කවදද මම විවේකයෙන් ඉන්නේ? හරිද? මගේ ඉලක්කය කියලා හැමෝටම ඉලක්කයක් තියෙනවා. හැමෝම ජීවිතේ මම මෙන්න මේ දේවල් කරගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. සමහර අය හිතනවා මම ගයක් හදාගත්තා නම් ඔක්කොම හරි. මට අය මොකවත් ඕනේ නැහැ ගයක් හදාගත්තාම කියලා අවුරුදු ගාණක් ඒකට මහන්සි වෙනවා. ඉතින් ඇයි අපි බැලුවේ නැත්තේ ගෙවල් කියන ඔක්කොම සන්තෝෂෙන් ඉන්නවාද? නැහැ. දරුවෙක් නැති අය හිතනවා දරුවෙක් තමයි ලොකුම සම්පත. දරුවෙක් හිටියා නම් ඔක්කොම හරි කියලා. හරි. ඇයි එයා කල්පනා කරේ නැත්තේ දරුවෝ ඉන්න ඔක්කොම සන්තෝෂෙන් ඉන්නවද? නෑ. මේ එහෙනම් Tamange ඉලක්කය අරන් බලන්න ඒ ඉලක්කයට මම ළඟා වුණොත් මට සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද කියලා. සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද කියලා ඉලක්කයට ළඟා වුණොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද කියලා තමන් බලන්න. ස්ථීර සන්තෝෂයක් නැති ඉලක්කයකට නම් ජීවිතේ අරන් යන්න යන්නේ ඒකෙන් වැඩක් ඒකෙන් වැඩක් නැහැ. මිරිගුව පස්සේ දුවනවා වාගේ දුවලා ඇති පළක් නැහැ. එහෙනම් අපි හොයාගන්න ඕනේ දුක් ඇති නොවන ඉලක්කයක්. කොහොම නමුත් මමය මගේ කියලා ගත්ත මේ වැඩපිළිවෙලේදී මම බොහෝම අසරණයි. එතන ඇති මමක්වත් මගේවත් නැතුවා. ඔන්න ඔය මට අයිති නැතුවම සිද්ධ වෙන මේ වැඩපිළිවෙල තේරුම් ගැනීමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. දැන් අපිට මම ඔය ටික කිව්වේ දැන් අපිට ඉස්සෙල්ලට වැඩිය අදහසක් තියෙනව නේද මේක හොයාගන්න ඕනේ කියලා. කොහොමද මේක හැදෙන්නේ? කොහොමද මේ මම කියන සංකල්පය හැදෙන්නේ කොහොමද මේ මගේ කියන සංකල්පය හැදෙන්නේ කියලා එන්නේ ඒක හොයාගන්න දැන් කුතුහලයක් තියෙනවා ඒකයි මම කල්පනා කරේ කලින්ම මේක තේරුම් කරගන්න ඕන. තව එක පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ මම මගේ නෑ කිය කිය මං කියනවා මගේ කියනවා නේද? කෙනෙක් මම මම කියනකොට තව කෙනෙක් එයාම මගේ මගේ කියනකොට එකම වචනේ කියනකොට පින්වත්නි අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණය ගමු ධූරියන් කියනකොට ඔක්කොටම ඇති වෙන්නේ එකම හැඟීමද නෑ ධූරියන් කියලා වටපිට බලනකොට කට්ටියක් ලස්සනට හිනහ වෙන අතරේ කට්ටියක් මූණ අඹුල් කරගන්නවා ආ එකම නේද අදිවචන මාත්‍රයේදී ඇතිවන ස්පර්ශයන් වල වෙනසක් තියෙනවා එහෙනම් ඒ කෙනාට ඒක වෙනස් වෙනස් විදිහට දැනෙනවා. බුදුරජාණන් වහන්සේලාත් මම මගේ කියලා කතා කරනවා. රහතන් වහන්සේලාත් මම මගේ කියලා කතා කරන කතාවේදී සාමාන්‍ය අවබෝධයක් තියෙන සෝවාන් ආදී පුද්ගලයෝ මම මගේ කියලා කතා කරනවා. පෘථග්ජන මිනිස්සුත් මම මගේ කියලා කතා කරනවා. අන්න ඒ හැමෝම මම මගේ කියලා කතා කරාට ඒ ඒ කෙනාට තියෙන අදහස වෙනස්. හරි? මේ බලන්න මම මේක මෙහෙම කියන්නේ. ආ බැකෝ යන්ත්‍රයක් අරගෙන බැකෝ යන්ත්‍රයක් ඇවිල්ලා බැකෝ යන්ත්‍රයක් ගෙනල්ලා අපි හිතමු අපේ ගමේ පාර කැපුවක් කියලා. කවුරු හරි අහනවා කොහොමද මේ පාර කැපුවේ? කවුද මේ පාර කැපුවේ? අපි කියනවා බෑකෝ එකක් ඇවිල්ලා කැපුවා කියලා. බෑකෝ එකක් ඇවිල්ලා කැපුවා කියලා. අපි කියනවා බස් එකක් ආවේ නෑ. බස් එකක් ආවේ නෑ කියලා. අලියෙක් ආවේ නෑ කියලා. බස් එකක් ආවා කියනවා අලියෙක් ආවා කියලා. ඉතින් දෙකම එකම විදිහට කතා කරන්නේ. බස් එකට අපි දීලා තියෙනවා ප්‍රාණවාචීව කතා කරනවා අපි බස් එක ගැන. ඇයි ඒ? බැකෝ එකක් ඇවිල්ලා පාර කපුවා කියනවා උදැල්ලකින් කවුරු හරි පාර කැපුවනම් උදැල්ලක් ඇවිල්ලා පාර කැපුවා කියනවා. නෑ. නේද? එතකොට බැකෝයන්ට ඇවිල්ලා පාර කැපුවා කියලා කිව්වට එහෙම අපි කියනවා තමයි. කිව්වට කොහොමවත් අපිට අදහසක් තියනවද මේක සත්‍යයක් පුද්ගලයක් කියලා නෑ එහෙම අදහසක් සත්‍යයක් පුද්ගලයක් ජීවියෙක් කියලා අදහසක් නෑ බැකෝ යන්ත්‍රය ඒ ඇයි බැකෝ යන්ත්‍රයේ රෝධවත් බැකෝ යන්ත්‍රයේ අතවත් ඒකේ අර තියෙන කිසිමම කිසිම දෙයක් ගමට ආවා කියලා දන්නෙත් නැහැ, පස්සියා වුණා කියලා දන්නෙත් නැහැ. නේද? වැඩ කරා කියලා දන්නෙත් නැහැ. මොකක්වත් දන්නේ දන්නේ නැහැ. බැකෝ යන්ත්‍රය මොකවත් දන්නේ ඒකින්ද ඒක නිස්සත්තයි නිජීවයි ආත්ම වශයෙන් ශූන්‍යයි ඒක ආත්ම කොට ගන්න බෑ පිළිගන්නවද ඒක බැකෝ යන්ත්‍රය කියන එක සත්‍ය පුද්ගලේ නෙවෙයි දවල්ට කාලක් දන්න ඉඳගත්තේ ඔවුනේ නේද? සමහරට කාලා තමයි අපි ඉඳගත්තේ. බත් අනපු මේ ඇඟිලි ගන්නවද මගේ ඇඟිලි වල බත් වැදුනා කියලා. නෑ. බත් කුස්සපු මේ අත මේ අතේ මස් පිටු ගන්නවද මම අද දවල් බත් ඉස්සුවා මේ මනුස්සයාට කන්න කියලා. නෑ. බත් අපපු මේ දත් ගන්නවද මම බත් කපුවා කියලා. නෑ. බත් වැඩිච්ච මේ දිව දන්නවාද මගේ දිවේ බත් වැදුනා කියලා? නැහැ. බත් රැඳිලා තියෙන මේ ආමාශය හෝ බඩවැල් හෝ දන්නවාද අපි දැන් මෙච්චරක් උරලයි තියෙන්නේ කියලා? නැහැ. නේද? මේ ශරීරයේ මොකවත්ම මොකවත්ම දන්නේ නැහැ. මේ ශරීරයේ කිසිදු දෙයක් කිසිවක් දන්නේ නැහැ. මොකක් වගේද? මොකක් වගේද එතකොට? බෑකෝ යන්ත්‍රය වගේ. කිසි දෙයක් දන්නේ එහෙනම් මේ ශරීරයට සත්වයාය පුද්ගලයාය කියන්න පුළුවන්ද? ආන්ගේ වගේ වේදනාත් එහෙමයි සංඥාත් එහෙමයි පංච උපාදානස්කන්ධයම එහෙමයි. තේරෙනවද මෙතන හැදිලා තියෙන වැරද්ද කොච්චරද කියලා දැන්? නේද? ආත්ම කොට ගන්න පුළුවන් ඒවා නෙවෙයි මේවා කියලා අපිට තේරෙන්න ඕනේ. මේ වගේ ලොකු වැරදීම් ගොඩක් තියෙන වෙලාවක මේකේ පරම අර්ථය තමයි පින්වත්නි මෙය ඇතිකල්හි මෙය ඇති වේ මෙය නැතිකල්හි මෙය සිද්ධ වෙන්නේ නැත කියන විදිහට තමයි මේ ලෝකයේ මේ සිත්ති සමුදාය සිද්ධ වෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුද්ධති එතකොට හරියට දැන් මේ වැස්ස වගේම කාරණාව ඇතිකල්හි වහින එක මට නවත්තන්න බෑ නේද මේක නවත්තන වෙලාව මට තීරණය කරන්න බෑ පටන් ගන්න වෙලාව මට තීරණය කරන්න බෑ හැබැයි මේ වැස්ස මෙලොවම දෙයක් ගන්නවද? නෑ. වහිනව කියලාවත් ගන්නවද? නෑ. මොහොක්වත් ගන්න. හැබැයි වහිනවා. නේද? මේක කරන්නෙක් ඉන්නවද? ඔය රැස්ස කරන්නෙක් ඉන්නවද? නෑ. කරවන්නෙක් නෑ. ආ. ඕකේ මේකේ වෙනස මොකක්ද දන්නේ? වැස්සෙයි මේ ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වයක් කරන්නේ කරවන්නේ නැත. කරන්නේ කරවන්නේ නැත. හරිද? අන්න ඒකයි මේ තේරුම් ගන්න බැරි යම් දෙයක් වෙනකොට මේ දේ වෙනවා යම් දෙයක් නොවෙනකොට ඒක වෙන්නේ නැහැ. අන්න ඒ ටික තමයි අපේ චිත්ත අභ්‍යන්තරයෙන් දැනගත යුතු වෙන්නේ. ඒක දැනගත්තාම කියනවා පටිච්ච සමුප්පන්න ස්වභාවය පටිච්ච සමුප්පන්න ස්වභාවය දැනගත්තා කියලා. හරි? හරි. දැන් අපි ඕක ගැන ටිකක් කතා කර කර යමු. නේද? දැන් ඔන්න සූත්‍රයේ තියෙන විදිහට කතා කරන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් අහනවා. දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක්, මිනිසෙක්, යකෙක්, හරකෙක් ඉබ්බෙක් ආදී වශයෙන් ඉපදුනේ නැත්තම් උත්පත්තිය කියන එක නැත්තම් ජාතිය කියන එක ඉපදීම කියන එක සිද්ධ වුණේ නැත්තම් ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව ආදී සිද්ධ වෙයිද නේද එහෙනම් ඉපදීම නැද්ද අනිත් ඒවා ජරා මරණ ආදී පැනෙන්නේ නැහැ පැනෙන්නේ නැහැ සකස් වෙන්නේ නැහැ ඉපදීම නැත්නම් ජරා මරණ ආදිය පැරෙන්නේ නැහැ. ඉපදීම සිද්ධ වෙන්නේ ඇයි? භවයක සකස් වීම. මොනවද භව? කාම භව, රූප භව, අරූප භව කියන භවයන්හි සකස් වීමක් නැත්නම් ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. භවයන්හි සකහෙනම් ජාතියට හේතුව භවයයි කාම රූප අරූප කියන භවත්‍රය තමයි ඉපදීමට හේතු වෙන්නේ. භවයට හේතු වෙන්නේ කුමක්ද කියලා අහනවා. උපාදානයි නේද? උපාදානයි මේ භවයට හේතු වෙන්නේ. මොනවද උපාදාන කියන්නේ? කාම උපාදාන, ditthi උපාදාන, සීල, බුත උපාදාන සහ ආත්ම උපාදාන කියන මෙන්න මේ හතර උපාදාන දැඩිව ඉතා දැඩිව අල්ලා ගැනීම කොහෙන්ද මේ අල්ලා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ අපේ මානසිකාරයෙන්මයි මේ අල්ලා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ එහෙනම් මගේම ක්‍රියාකාරීත්වය තමයි මාව උත්පත්ති ලැබවලා තියෙන්නේ ඒ වගේ නේද මේකේ ක්‍රියාකාරීත්වයමයි ඉදීමට හේතු වෙලා තියෙන්නේ උපාදානය සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. උපාදානයට හේතුව කුමක්ද? තණ්හාවයි උපාදානයට හේතුව. නේද? කුමන තණ්හාද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණහා. මොනවද මේ රූප තණ්හා කියන්නේ? මොන දැන් හරියටම හිතටම එන්න වෙනවා දැම්මම බලන්න ඕනේ මගේ ක්‍රියාකාරීත්වය ගැන. හරි මේ ඔකෝම ව්‍යසනකාරී මේ වැරදීම සිද්ධ වුනේ සහ භවයෙන් භවයට මේ නැවත නැවත දුක් විඳින්න යන සත්‍යයගේ සත්‍යයගේ මේ කියන ගමනට හේතු වෙන තැනකට ඇවිල්ලා වුණ නැවතුණා. මම එකපාරටම කියනවා මේ භවය අයින් කරලා දාන්න. කිව්ව ගමන් මොකද කරන්න වෙන්නේ? උපාදානය අයින් කරන්න වෙනවා. භවය අයින් කරන්න නම් උපාදානය අයින් කරන්න ඕන. එහෙනම් උපාදානය අයින් කළා දාන්න. එහෙනම් ඒකට තණ්හාව අයින් කරන්න වෙනවා. අන්න තැනට ආවා. තණ්හාව අයින් කරන වැඩපිළිවෙල බුදුරජාන් වහන්සේ දේශනා කරා. හරි මොකද්ද? කුමක්ද තණ්හාවට හේතු වෙන්නේ? හරි. දැන් තණ්හා තණ්හා කියන්නේ නිකම් කිය කිය යන්නේ නැතුව අපි මේ තණ්හාව කියන එක පොඩ්ඩක් බලමු මේ දැනට තියෙනවද දන්නේ කොහොමද දන්නේ නේද? ලක්ෂ 12ක් විතර වටින ඉඩමක් තියෙනවා ඔච්චරයි මට තියෙන්නේ. ඒක මොන තණ්හාවද? ඉඩම් තණ්හාව. එහෙමද? ඉඩම් තණ්හාව කියන්නේ තණ්හාවක් තමයි. නේද? හොඳයි. දැන් එතකොට ඒක ඔය තණ්හාවකට වැටෙන්නේ නේද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. දැන් මට ලක්ෂ 12ක් විතර වටින ඉඩමක් තියෙනවා. මගේ ඇස් දෙක පේන්නේ නැතුව යන්න පටන් අරන්. කවුරු හරි කියනවා ලක්ෂ 12ක් යනවා ඉන්දියාවට ගිහිල්ලා ශල්‍ය කර්මයක් කරගෙන ආවොත් හොඳ කරගන්න පුළුවන් නැත්නම් නම් බෑ කියලා. මං රැකගන්නේ කෝකද? ඉඩමද ඇස් දෙකද? ඇයි ඒ? නොදක ඉන්න බෑ නොදක ඉන්න බෑ එහෙනම් ඉදන් තණ්හාවද වැඩි රූප තණ්හාවද වැඩි එහෙනම් අපි නේද ඔන්නෝම බලන්න අපිට මේ පෙනීමේ දැනීම පෙනීම පිළිබඳ පුදුම තණ්හාවක් තියෙනවා දවස් දෙකක් විදුලි බලය සම්පූර්ණයෙන් කපන්න බැන්නේ එහෙම කිව්වොත් එහෙම ඕ මූණ නරක් වෙනවා. අපේ ඇත්තද ලාම්පුවෙන් තමයි ඉඳ වෙන්නේ කියලා. ඇයි කුංචි එළියකින් ඉඳ බැරි? කුංචි එළියකින් ඔක්කොම ටික කරගන්න පුළුවන්. ඇයි අකමැති? පේනවමදි නේද? පේන්න හදාගන්නේ. ඊළඟට දැන් බලන්නකො වෙලා තියෙන දේ මේක මෙතන ඉඳන් අපිට තිබ්බ දර්ශන පතයක් කියලා දෙන එකක්. ඉතින් අපි මේව වටපිට බලනකොට ඔන්න ඔර අන්න රාත්‍තර ඈතට පේනවා. මෙහි ඉඳන් කොළඹ බලා ගන්න බෑ. මෙහි ඉඳන් නුවර බලා ගන්න බෑ. ඈත වෙන දේවල් බලා ගන්න බෑ. කැමති දේවල්ම නෙවෙයි පේන්නේ. ආන් ඒකින්ද අපි හදාගත්තා gedara පෙට්ටියක්. නේද? ඒ පෙට්ටිය වැඩියෙන්ම තියෙන්නේ කැමති දේවල්. හරි. ඒකේ මෙහි ඉඳන් කොළඹ දිහා ඒ පෙට්ටිය දිහා පෙට්ටිය බලලා රූප නිකන් වීදුරුවක් දිහා බලලා කොළඹ කොළඹ ඡායාවක් බලාගත්තා. ඡායා මාත්‍රයක්. නේද? කැමති අයගේ ඡායාව බලා ගන්න පුළුවන්. හැබැයි අල්ලලා බැලුවොත් ඔව් කාය ස්පර්ශය ලබන්න බෑ ඒකෙන්. චක්කු සම්පස්සේද වේදනාව ඇති කරගන්න පුළුවන්. ඒකෙන්ද රූප වාහිනිය කියන එකක් හදාගත්තා. දැන් බලනකොට ඒකේ යන්නේ මට ඕනේ නැති ඒවත් යන වෙලාවට. ඒකින්ද මොකද කරන්නේ? කැමති ඒවා බලා ගන්න පුළුවන් විදිහට තමන්ට කැමති ඒවා බලා ගන්න පුළුවන් උපකරණ හදාගත්තා. දැන් මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ? යමින් යමින් ගමන ඕක gederne තියෙන්නේ. යමින් යමින් ගමන ලෝකේ තියෙන ඕනෑ දෙයක් බලා ගන්න කියලා පොඩි චූටි පෙට්ටියක් හදාගත්තා. නේද? දැන් කාගේත් අතේ මේ ලෝකේ ඉන්න වැඩි දෙනෙක්ගේ අතේ මේ චූටි පෙට්ටිය තියෙනවා. මොකද කරන්නේ? හූරනවා බලනවා හූරනවා බලනවා උඩ දානවා පල්ලෙහා දානවා නේද මොකද මේ ගැලවෙන්න බැරි සංහාව මේකෙන් ගැලවෙන්න බැරුව බහුතරයක් වටපිටවත් බලන්නේ නැහැ දැන් නේද එහෙම දිවාට පාරේ යනකොට කණෙන් ගැලවෙන්න බැරුව වැඩි දෙනකොට මොකද වෙලා තියෙන්නේ ඇබ ගහගෙන යන්න වෙලා කැමති දේවල් විතරක් ඇහෙන්න ඒකෙන් ගැලවෙන්න බැරුව උදේ ඉඳන් හැන්දෑව වෙනකන් නේද? දඩන් දඩන් දඩන් දඩන් දඩන් දඩන් දඩන් දඩන් ගාන එකක් අහන්න ඕනේ. ගැලවෙන්න බෑ ඒ තණ්හාව. බැරි වෙලාවකත් ඔය උපකරණයකට මොන හරි වුණොත් හරියට දුක් වෙනවා. ඔය උපකරණ හින්දා මැරෙන්නම හදනවා. මොකද ඒ දැකීමට තියෙන තණ්හාව. ඔන්න ඔය තණ්හාව භවය සකස් කරනවා. ඊළඟ උප්පත්තියට හේතු වෙනවා. ජරා මරණ ආදී සකස් වීමට හේතු වෙනවා. එහෙනම් ඔය අතේ තියෙන්නේ මොන පෙට්ටියද? ඔව් තණ්හා පෙට්ටියක් තියෙනවා. තණ්හාව ජනිත කරන උපකරණයක් තමයි මේ අතේ තියාගෙන හූර හූර මිනිස්සු ඒක දිහාම බල බල බල බල බල බල බල බල ඉන්නවා. හරි. එහෙනම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, රස තණ්හා කොහොමද දන්නේ? බලන්න වැඩියෙන්ම අසනීප තියෙන්නේ මොකද? කාලා නේද? අසනීපයක් වෙච්ච වෙලාවක නොකණ්ඩ කියලා කියන දේවල් නොකා ඉන්න පුළුවන්ද? මොකක් හරි අසනීපයක් ඇතිලා කවුරු හරි වෛද්‍යවරයෙක් කරන මේ જાති ඒවා කණ්ඩ එපා කියලා. දැන් හොඳට බඩත් පිරලා තියෙන වෙලාවක ওই වගේ එකක් දකිනවා. දැක්කම මොකද වෙන්නේ? මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් මගේ ළඟට එනවා වාගේ මාව නිකන් ඒ ඒක තමයි ඇතුලේ ඇතිවෙන සංස්කාරය. හරි? මේ ඇති වෙන සැකසීම මම මේක කන්නේම නෑ කියලා හිතුවට ඇදිලා ගිහිල්ලා බලහත්කාරයෙන් වගේ නේද? එපා කියද්දි බෑ කියද්දි අර කෑම අරගෙන කටට ඔබ්බවලා හප්පවලා ගිල්ලලා තමයි ඔව් කාගේද වැඩේ? තණ්හාවේ වැඩේ. මේ කුංචි කෑමකට මෙන්න මෙතනින් පල්ලෙහාට චුට්ටක් යනකම් විතරක් තියෙන මේ තණ්හාව ඊළඟ භවය සකස් කරනවා කියලා දන්නවා. හරි. අපි මේ ජීවිතයක් ලැබිලා දුකක් විඳින වාරයක් වාරයක් වාරයක් වාරයක් ගානේ අපිට දැනෙන්න ඕනේ. මේ තමයි ජාති දුක, මේ තමයි ජරා දුක, මේ තමයි ව්‍යාධිය, මේ තමයි මරණ, මේ තමයි ශෝක, මේ තමයි පරිදේව මේ තමයි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන්නේ කියලා දුක් විඳින හැම වෙලාවකම දැනෙන්න ඕනේ මේ තමයි ගිය සැරේ බලලා ඉවර කරපු නැති එකේ සාපය. ගිය සැරේ අහලා ඉවර කරපු නැති එකේ සාපය. නේද? මේ තමයි පාලනය කරන්නේ නැතුව බලපු එකේ අහපු එකේ විඳපු එකේ අභිනන්දනය කරපු එකේ විපාකය තමයි මට මේ දැන් සිද්ධ වෙලා තියෙන්නේ. දුක් විඳිනවද නැද්ද? ශරීරයෙන් හින්දා දුක් විඳිනවද නැද්ද? මේ හම්බෙලා තියෙන ශරීරය කොහොමද දන්නේ? හරි සැපද උක? සැපද උක? ඒවට සද්ද නැහැ. බලන්නකො සැපද කියලා. දැන් මොකද තත්ත්වේ? දාඩියයි කකුල් රිදෙනවා, අත් රිදෙනවා, කොන්ද රිදෙනවා. නේද? හැරෙන්න ඕනේ, පෙරලෙන්න ඕනේ. දැන් ඉක්මනට හොදලා දාන්න ඕනේ. නේද? ඊට පස්සේ ඒක උදේ ඉඳන් බලන්න නේද? උයන්න ඕනේ, තේ හදන්න ඕනේ නේද? ඊළඟට මේක හොදන්න ඕනේ. නාවන්න ඕනේ, රසාවට රයන්න ඕනේ, අන්දන්න ඕනේ. ඒ මදිවට නේද? බඩගිනි කිව්වොත් කැම දාන්න ඕනේ පිපාසයි කිව්වොත් වතුර දාන්න ඕනේ ඒ මදිවට බෙහෙත් පෙති 15ක් විතර අතට දාන්න ඕනේ නේද ඒ මදිවට හවසට වතුර බාල්දි 50ක් විතර වක් කරන්න ඕනේ. සමහර දවසට උණු වතුර වක් කරන්න ඕනේ. සමහර දවසට ඇල් වතුර වක් කරන්න ඕනේ. ඊට පස්සේ තෙල් ගාලා තවන්න ඕනේ. පොට්ටනි බදලා තවන්න ඕනේ. <laughs> ඈ ඒකේකව කරන්න ඕනේ. ඒ කරලා පැය 6ක් විතර පෙරලලා තියලා ආපහු ගන්නත් ඕනේ. නැත්තම් ගිපිච්ච තැන පෙරලලා ගන්නවා. නේද? මේ වගේ බොහෝ දුක් සහිත රෝග ආකාරයක් වෙච්ච ශරීරයක් වේ. නකුල පිතා කියන උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේ උගාක් අසනීප වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ කයේ අසනීප තත්ත්වයන් ගැන. බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? බොහෝ රෝගයන්ට ආකාරයක් වෙච්ච ඔය ශරීරය නිරෝගීව තියෙනවා කියන එකක් නෑ කියලා. මේක නිරෝගීව තියනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ඒ වගේ මේ දුක් සහිත ශරීරයක සකස් වීම සිද්ධ වුණේ. තව ටිකකින් අපිට තෝරගන්න පුළුවන් වුණා. දුක් සහිත ශරීරයක සකස් වීම සිද්ධ වුණේ පින්වත් මේ ඔන්න ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන දේවල් ගැන තියෙන තණ්හාව ඇතිලා යන ගතිය. දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, විඳීමේ ආසාව කියන මෙන්න මේ දේවල් හින්දා. හරි. හා. කමක් නැහැ. නේද? දැනට උතරින් නවත්තමුකෝ තණ්හාව ගැන තව ඉස්සරහට කතා කරන්න කියලා. හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ යන තණ්හාවට හේතුව මොකක්ද? තණ්හාවට හේතුව මොකක්ද? වේදනාවයි. අන්න දැන් ඒක දිහා බලන්න හොඳට. මේක බෙරේ වගේ. මොකද්ද? කොහොමද බෙරේ වගේ නේ? ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ. මං කිව්වේ ශරීරය බෙරේ වගේ කියලා නෙවෙයි. බෙරේ උපමාවක් කරලා බලන්න පොල්ලක් අරගෙන කෝටුවක් අරගෙන අර බෙරේ හැමට ගහනකොට මොකද හැදෙන්නේ? සද්ද හැදෙනවා. ඒ දෙක ගැටෙනකොට සද්දයක් හැදෙනවා. ආන් මේ වගේ බෙර හයක් තියෙනවා පැත්තේ. ඇහැ රූපයත් එක්ක ගැටෙනකොට පෙනීම දැනීම හැදෙනවා. කන ශබ්දයක් එක්ක ගැටෙනකොට ඇසීම හැදෙනවා. නාසය ගන්ධයත් එක්ක දිව රසත් එක්ක ශරීරය පහසත් එක්ක මනස අන්න ඒක තේරුම් ගන්න ඕනේ. හොයාගන්න බැරි වෙයි. හරි? සතුට ඇති වෙන්නේ ඇහේද සිතේද? ආදරය ඇති වෙන්නේ කනේද සිතේද? ආ. ආදරය දැනෙනවද නැද්ද? සතුට දැනෙනවද නැද්ද? ආන් ඒක දැනෙන්නේ කොහෙද එතකොට? මනසට. ආන් ඒකට කියනවා මනෝ විඥාණය කියලා. හරිද? එහෙනම් මේ මගේ අපි මේ කරන්නේ පොඩි සල්්‍ය කර්මයක්. මොකද මේ කරන්නේ? පාදාන්තය ඉඳලා කේසමත්තකය දක්වා මේ සිද්ධ වෙන සිදුවීම පිළිබඳ මේ සාකච්ඡා කරා. මේ මමය මගේ කියලා අපි ගත්ත මේ වැඩපිළිවෙල ගැන තමයි මේ කතා කරන්නේ මේක තමයි විශ්ලේෂණය කරන්නේ මේකට හේතු මොනවද කියලා මේ කතා කරන්නේ මේක තනිකරම පර්යේෂණයක් ගවේෂණයක් බෙදා විභජනයක් බෙදා බැලීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒක කරන්න ඔහේ නිකම්ම ඉන්න එපා එනේක පිළිගන්න එපා එනේක මම මගේ කියලා ගන්න එපා මේ සිද්ධ වෙලා තියෙන ව්‍යසනය තේරුම් ගැනීම සඳහා තමන්ව ගවේෂණය කරන්න කියලා බුදුරජාණන් දේශනා කරේ. එහෙනම් මේ හොය හොය යනවා අපි. නේද? ඇහැට රූප හැප්පෙනකොට වේදනාවක් උපදිනවා. නේද? කනට ශබ්ද හැප්පෙනකොට හැප්පිලා වේදනාවක් හැදෙනවා. තාම අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. කොහොම නමුත් ඔන්න ඔය වේදනා හැදෙන වේදනාවල ඇහැකන නාසය දිව ශරීරය මනස කියලා ඒවා හැදෙන වේදනාවල සැප වේදනා ඇති කර ගැනීමේ අදහසින් නෙවෙයිද බලන්නේ නේද සැප වේදනා ඇති කර ගැනීමේ අදහසින් නෙවෙයිද බලන්නේ අහන්නේ විඳින්නේ ගිලින්නේ හැපෙන්නේ ආදරය ආදිය ලබන්න උත්සාහයක් ගන්නේ ඔක්කොම සැප වේදනා හදා ගැනීම සඳහායි. ඒ වුණාට වැඩිපුර හැදෙන්නේ දුක් වේදනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වේදනාපත්‍ය තණ්හා කියලා මිසක්කා සැප වේදනාපත්‍ය තණ්හා කියලා නෙවෙයි. එහෙනම් දුක් වේදනාවත් තණ්හාව හැදෙන්න හේතු වෙනවා. ඒ කොහොමද දන්නේ? දුක් වේදනාව තණ්හාව හැදෙන්න හේතු වෙනවා. ඒක කොහොමද දන්නේ? ඇයි? රෝගී වෙච්ච ගමන් දැන් නිරෝගීව ඉන්නකම් ගානක්වත් නැහැ. හරිද? රෝගී වෙච්ච ගමන් මොකද අදහස? කොයි වෙලාවෙද මං මේ නේද? කොයි වෙලාවෙද මම මේ දුක් වේදනා ටික නැති කරගන්නේ නැති කරගන්නේ කියලා අන්න ශරීරයේ දුක් වේදනා නැති කිරීම පිළිබඳව නැත්නම් අදුක්ඛ සුඛ වේදනාව පිළිබඳ අධික තණ්හාවක් ඇති වෙනවා. කැමති කෙනෙක් දැකීමෙන් සැප වේදනා ඇති වෙනවා. දැන් කෙනා නැහැ. හරි? දැන් දුක් වේදනා ඇති වෙනවා නැති හින්දා. දුක් වේදනා හට ගන්නකොටම මොකද වෙන්නේ? අර දැකීමේ තණ්හාව තව වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් නැති වෙනකොට දුක් වේදනා හට ගන්නකොටයි සැප වේදනා පිළිබඳ තණ්හාව තවත් වැඩි වෙන්නේ. බඩගිනි දැනෙනකොටයි කන්ට නේද? හොඳට බඩ පිරලා තියෙනකම් ගානක් නැහැ. විපාසය ඇති වෙනකොටයි වතුර පිළිබඳ තණ්හාව තියෙන්නේ. ඒ වගේ දුක් හට ගන්නකොට සැප වේදනාව ගැන තණ්හාව අපිට තවත් වැඩි වෙනවා නේද? දන්නවනේ. නැති වෙනකොටනේ ඔක්කොම නේද? මරුණාම තමයි වොමනාව තේරෙන්නේ අනිත් අය. ඒගොල්ලෝ නැති වෙනකොට තමයි වොමනාව. ඉන්නකොට ගාණක්වත් නැහැ. එහෙනම් ඔන්න දැන් තේරුණා මේ වේදනාව කියලා මේ ඉන්ද්‍රියන් වල සකස් වෙන සැකසීමයි මේ සංහාවට හේතු වෙලා තියෙන්නේ. කොහේ හරි තැනක මේ ශරීරයක වේදනා හැදෙන එක නැති වුණොත් ආය තණ්හාව කියනක උපදින්නේ නැහැ. නේද? ඉතින් ඇහෙන් බලනකොට කිසි වේදනාවක් නැත්තම් බැලීමේ තණ්හා නැහැ. ඇසීමේ තණ්හා නැහැ. විඳීමේ තණ්හා නැහැ. එහෙනම් වේදනාව කියන එක මේ ශරීරයේ සකස් වෙන එක මම කරපු දෙයක්ද? මට අනුවැඩි කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්ද? ආයෙ ගැන පස්සේ කතා කරමු. නමුත් වේදනාව තණ්හාවට හේතුව බව දැන් අපිට හොඳින්ම තේරෙනවද නැද්ද? හොඳින්ම තේරෙනවා වේදනාව තමයි තණ්හාවට හේතුව කියලා. හරි. වේදනාවට මොකක්ද දන්නේ හේතුනේ? ස්පර්ශයයි වේදනාව. මොකක්ද මේ ස්පර්ශය? චක්කු සම්පස්සේ, සෝත් සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීව සම්පස්සේ ආදී වශයෙන් තියෙන මේ ස්පර්ශයයි වේදනාවට හේතුනේ. ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද කියලා ඔතන තේරුම් ගන්න ඕනේ. හොඳට පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. හරි? මොකක්ද ස්පර්ශය කියන්නේ? ඇහි ස්පර්ශය කියන්නේ නම් ඇහි රූපේ විඥානයේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඇහි රූපේ විඥානයේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. හරි මේ තුනේ එකතුව ස්පර්ශයයි අන්න ඒ ස්පර්ශය නොවෙන්න ස්පර්ශජ වේදනාවක් හටගන්නේ නැහැ මේවා අපි තව ටිකක් සාකච්ඡා කරමු ඉස්සරහදී තව ඔහොම යමු හරි ස්පර්ශය ඇති වෙන්න හේතුනේ මොනවාද ආයතනයි නේද ආයතනයි ස්පර්ශ ඇති වෙන්න හේතුනේ ඒ කියන්නේ චක්කායතන සෝතායතන ආදී ආයතන. ඒ ආයතන වල තමයි මේ ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. ආයතන ඇති වෙන්න හේතුනේ මොකක්ද? නාම රූප කියන්නේ මොකක්ද? නේද? හරි. එතකොට නාම પરම්පරාව රූප પરම්පරාව කියලා මේ රූපී අරූපී දේවල් දෙකක් මෙතන වැඩ පිළිවෙලක් යනවා. ආන්ගේ වැඩපිළිවෙල හිඳයි ස්පර්ශය ආයතන හටගත්තේ. ඒ ආයතන හටගන්න හේතුනේ මෙන්න මේ නාම රූප කියන මෙන්න නාම රූප කියලා කියන මෙන්න මේ සංතතිය. චිත්ත පරම්පරාවක්. ඒ වගේම රූප පරම්පරාවක්. දැන් අපි ගන්නකො මේක තේරුම් ගමුකෝ මෙහෙම. කෙටියෙන් කියනවා නම් මට මෙතන තියෙන වැඩපිළිවෙල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රූපී වූ වැඩපිළිවෙලක් සහ අරූපී වූ වැඩපිළිවෙලක් තියෙනවා මෙතන. රූපයන්හි සකස් වීමක් තියෙනවා. ඒ වගේම අරූපයන්හි සකස් වීමක් තියෙනවා. නැවත නැවත නැවත නැවත නැවත නැවත මේක සකස් වීමක් වෙනවා. ඒක ගැන අපි තව ටිකකින් විස්තර විභාග සහිතව සාකච්ඡා කරන දැන් ඔහොම පොඩ්ඩක් තව යමු ඉස්සරහට. එහෙනම් ඔන්න ඔය රූප પરම්පරාවක් නාම પરම්පරාවක් කියන දෙකක හට ගැනීමක් සකස් වීමක් පුද්ගලයාය සත්වයාය කියන තැන සකස් වෙනවා. ආන්ගේ සකස් වීම හිඳයි මේ ආයතනන්හි සකස් වීම වෙන්නේ. එහෙනම් නාම රූප කියන වැඩපිළිවෙල නැත්තම් ආයතන සකස් වෙන්නේ නැහැ. නාම රූප කියන වැඩපිළිවෙල නැත්තම් ආයතන සකස් වෙන්නේ නැහැ. නාම රූප වලට හේතුව කුමක්ද? ආ විඥාණය නේද? විඥාණය කියන්නේ විඥාණය කියලා කියන්නේ අපිට මේ තියෙන දැනීම නැත්නම් ඔතෙන්දී අපි කියනකොට ප්‍රතිසන්දි වශයෙන් ඇතිවෙන විඥානයක් තියෙනවා. ඒක ගැනත් අපි පස්සේ සාකච්ඡා කරනවා. නමුත් විඥානය කියලා කියන්නේ මෙන්න මේ දැනීමේ ස්වභාවය නැත්නම් සිත. හරි? හරි. විඥාණයට හේතුව මොකක්ද? ඔව්. ඔන්න මහා නිදාන සූත්‍රයේදී ඔතෙන්දී අනිත් පැත්ත හැරෙනවා. විඥාණයට හේතු වෙන්නේ නාම රූපයි. නාම රූප වලට හේතු වෙන්නේ විඥානයයි. විඥාණයට හේතු වෙන්නේ නාම රූපයි. නාම රූප වලට හේතු වෙන්නේ විඥානයයි. විඥානයේ හට ගැනීමට හේතු වෙන්නේ නාම රූපමයි. මේ දෙක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අනේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වීම අනවරාග්‍ර සංසාරයේ මෙච්චර දිග ගමනක් යන්න හේතු වෙන ලොකු සංදියක් ලොකු කාරණාවක් බලන්න මේක නිකන් තේරුම් ගන්න පුළුවන් මේක වහා වැවීමක් වෙන හැටි බලන්න සියමලා යටයක් පැල කරනවා ගහක් හැදෙනවා ඒ ගහින්ද සියමලාට ගොඩක් හැදෙනවා ඒ සියමලාට හින්දා ආයෙ ගස් හැදෙනවා ඒ ගස්ින්දා ආයෙ සියවලට ගොඩක් හැදෙනවා. ආයෙ ඒව හින්දා මේක දෙපැත්තට හේතු වෙන්න ගත්තොත් කොහෙද නවතින්නේ? ආන්න ඒ වගේ ඉවරක් නැති වැරීමක් ඉවරක් නැති වැරීමක් මෙන්න මේ දෙපැත්තට ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ දෙපැත්තට ප්‍රත්‍ය වීම මෙන්න මේ ගැටලුවට ලොකුම හේතුවක්. ඒක තමයි අපේ මේ දිග ගමනට හේතු වෙන්නේ. නාම රූප විඥාණයට හේතු වෙනවා විඥාණය නාම රූප දෙක දෙපැත්තට හේතු වෙවි හේතු වෙවි හේතු වෙවි හටගන්නවා. මේ ගැන අපි සාකච්ඡා කරමු තව ඉස්සරහට ඔය විදිහටම. හරි. එතකොට නාම රූප හින්දා විඥාණය හට ගන්නවා විඥාණයෙහි නිරුද්ධ වීම නාම රූපයන්ගේ නැතිවීමට හේතුවක් වෙනවා. ඔය වගේ අනිත් පැත්තට බලාගෙන බලාගෙන බලාගෙන ගියොත් නේද? ඒ දේවල්ගේ දැන් ජරා මරණ නැති වෙන්න නම් අපි ඉතලා කතා කරා වගේ ඔව් ජාතිය ඡය වීමෙන් ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ නැති වෙනවා. ඒ වගේම භවය නිරුද්ධ වීමෙන් භවය ඡය වීමෙන් ජාතිය නැති වෙනවා. ඒ වගේම උපාදානය නැතිවීමෙන් භවය නැති වෙනවා. සංඛාව නැතිවීමෙන් උපාදානය නැති වෙනවා. වේදනාව නැතිවීමෙන් නිරුද්ධ වීමෙන් සංහාව නිරුද්ධ වෙනවා. මේ විදිහට ඔන්න මේ සූත්‍රයේ වේදනාව දක්වා දේශනා කරලා වේදනාව ඇති කල්හි සංහාව ඇත කියලා ඔන්න අපිට වටිනම කාරණා ටිකක් අපේ ජීවිතයේ ඔය මගේ කියලා ගොඩ නැගිච්ච වැරදීමක් වෙනවා නේද? ආන්ගේ වැරදීමට හේතු උන සංසාරගත හේතුවක් තියෙනවා. හරිද? ආන්ගේ සංසාරගත හේතුවත් මේ කාලයේ තියෙන හේතුවක් කියලා දෙකක් තියෙනවා. එකම වේදනාවල් ඇති වෙන සංහාවේ ප්‍රභේද දෙකක් හරිද? වේදනාව කියලා එකම ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන තණ්හාව කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ උදෙන්දී දේශනා කරනවා එතකොට ඒ මොකක්ද භවගාමී ගමනකින් අපිට මෙතන සකස් වෙන සංහාවකුත් ඒ වගේම මේ මොහොතේ ඇති වෙන තණ්හාවකුත් කියන දෙකක් මේ බලන්න මේ දෙක කොහොමද උනේ කියලා. ළමයෙකුට අම්මේ කිරි ටිකක් කටේ තියෙනකොටම ඉපදිච්ච ගම. එයාට ඇති වෙන සැප වේදනාව කෙරෙහි තණ්හාව හැදෙන්න හේතු වෙන්නේ මේ ජීවිතයේ කාරණාවක්ද සසර හේතු වෙච්ච කාරණාවක්ද සතර හේතු වෙච්ච කාරණාවක් හේතුවෙන් ඔන්න එයාට සැප වේදනාව කෙරෙහි තණ්හාව කෙරෙහි උපදිනවා. අම්මගේ නැලවිලි ගීත, අම්මගේ ස්පර්ශය, අම්මගෙන් ලැබෙන පංචකාම සම්පත්තියම ලැබෙන පළවෙනි වස්තුව අම්මා. හරි? ටික දවසකින්ම මොකද වෙන්නේ? අම්මාගේ රූපය දැකීමෙන් එයාට සැප වේදනාවක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒක මොකද? ඒක එතකොට මේ ජීවිතයේ දැන් මේ වර්තමානයේ හටගත්ත දෙයක්. හැබැයි ඒක ආය හේතු වෙනවා සංසාර ඉපදෙනකොටම සක්කාය දිට්ඨිය නෑ කියලා සඳහන් කරනවා. ඇයි ඉපදෙනකොටම යාට අම්මාය තාත්තාය මමය මගේය මොකක්වත් නැහැ ටික දවසකින් මගේ අම්මා කියන සංකල්පය හැදෙනවා වචනේ දන්නේ නැහැ මේ මගේ වස්තුවක් මොකද මගේ පස්සෙමයි ඉන්නේ මට සැප වේදනා ලබා දෙන මේක වස්තුවක් කියලා කුමන භාෂාවක දරුවෙකුට වුණත් තමන්ගේ මව් ගැන එකම අදහසක් වෙනවා ආන් ඒ තමයි අම්මා ගැන උපාදානය ආරම්භ වෙන හැටි මෙන්න මේ මේ විදිහට අම්මව නැතුව බැරි වෙනවා තාත්තව නැතුව බැරි වෙනවා සෙල්ලම් බඩු නැතුව බැරි වෙනවා උපදිනකොට මේ එකක්වත් නැතුව බැරි උනේ නැහැ දැන් කීයක් නැතුව බැරිද ඔය නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියන හැම එකකින්දම දුක් උපදිනවද නැද්ද? එහෙනම් තණ්හාව අපි සමහර වස්තු මේ අතීත තණ්හාව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා සමහර වස්තු අපි මේ ජීවිතේදී උපාදාන බවට පත් කරගන්නවා. එතකොට ඒ වස්තුව නැතුව බැරි වෙනවා ටික දවසකින්. ගාමිණී කියලා පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයාට රූමත් බිරිඳක් හිටියා. මේ බිරිඳ මැරුණා. මෙයාට හොඳට මුදල් තිබ්බ කෙනෙක් මට මතකයි රජ කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් සිටුවරේ. මේ මලමිනිය බෙහෙත් ගල්වලා ගේ ඇතුලේ තියාගෙන හැමදාම රැට විලාපතිය තියනවා. හරි. පස්සේ මේ තැනත්තාව බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා. බුදුරජාන් වහන්සේ එක ප්‍රශ්නයක් ඇහුවේ. ගාමිනිය ඔබ ඔබේ රූමත් බිරිඳ ජීවිතයේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා ජීවිතයේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා මරුණා නම් ඔබට ඔය වගේ දුකක් තියනවාද කවදාකවත් දැකලා නැහැ ඒ දැක ගන්න ඉස්සෙල්ලා මරුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙනම් මොකද ඒ දුක් ඇති වෙන්න හේතුනේ? ආන් ඒ වස්තුව මෙයාට දැකීම හේතු කොටගෙන ඒ කියන්නේ මෙයාට තිබ්බ දැකීමේ තෘෂ්ණාවක්. ඒක තිබ්බේ සියලුම අය කෙරෙහි. ඒ කියන්නේ ඇහෙන් දැකීමේ තෘෂ්ණාවක් තිබ්බා. නමුත් අර බිරිඳව දැක්කට පස්සේ ඊට වැඩිය වෙනස් දෙයක් මෙතන සිද්ධ වෙලා වගේ. ඒකල මේ ලෝකේ වෙන කිසිම ස්ත්‍රියක් එයා දැකලා නැද්ද? ආ, තව ස්ත්‍රියෙන් දැකලා තියෙනවා. නේද? මේ ස්ත්‍රිය කෙරෙහි එයාට උපාදානයක් සිද්ධ වෙලා වෙනසක් වෙලා එයාගේ හිත අමුතු වෙලා මොකද්ද වෙලා මේ එහෙම වෙච්ච එක තියෙනවද දන්නේ නැහැ නේද දරුවෝ ගැන ඉස්ති පුරුෂයන් ගැන විතරක් නෙවෙයි දරුවෝ ගැන මුණුපුරෝ ගැන නේද දුවලා ගැන පුතාලා ගැන එතකොට අම්මා ගැන තාත්තා ගැන ඒ වගේ යාළුවෝ ගැන එහෙම වෙලා නැද්ද? ආ නැතුව බැරි තත්ත්වයටපත් වෙලා. සමහර අය දවසකට සැරයක් බලන්න ඕනේ. සමහර අය දවස් කීපයකට සැරයක්වත් බලන්න ඕනේ. සමහර අය සතියකට සැරයක් බලන්න ඕනේ. සමහර අය මාසෙකට සැරයක් බලන්න ඕනේ. නොබලා ඉන්න බැරුවා කියලා මේ කිලෝ 70 80ක් උස්සගෙන මස් පර්වතයේ උස්සගෙන ඉතිං යනවා වේගෙන් යනවා බඩු උස්සගෙන යනවා, කොරග ගහ යනවා, ඉතින් යනවා අපි ඔක්කොම යනවා. නේද? මොකද මේ ඔය වාහනයක් දුවන්නේ මොන මොනවෙන්ද? වාහනයක් වේගෙන් පාර යනවා. මොනවෙන්ද දුවන්නේ? පෙට්‍රල්. හොඳට විශ්වාසයි. එහෙනම් ඉතින් මේ පාරායන තියෙන වාහනයකට පෙට්‍රල් දාපුවම දුවනවද? ආ රියදුරා හින්දා. ආ රියදුරා ඇතර තියපු ගමන් දුවනවද? නැහැ. රියදුරා තුල තියෙන තණ්හාව හේතු කොටගෙනයි වාහනේ යන්නේ. ඒක දකින්නයි ඔය යන්නේ. අහන්නයි යන්නේ. විඳින්නයි යන්නේ නේද? වේගෙන් යනවා සමහර අය. මොකද ඒ වේගෙ වැඩි. ඉක්මනට දැක් ගන්න යනවා. ඉක්මනට අහ ගන්න යනවා. ඉක්මනට බේර ගන්න යනවා. මේ දකින්න නැති වෙයි කියලා බයට යනවා. එහෙනම් ওই වේගය වැඩි මොකද තණ්හාවේ? තණ්හාවයි ඔය වහන් දුවන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් අපි බලමු මේක උපාදාන දක්වා ඇති වෙන වැඩපිළිවෙලක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා දැන් ඔන්න අපිට අහුවෙන්නයි යන්නේ වැරදිච්ච තැනක් හොත්තට අහුවෙන්න යන්නේ. හරිද? හේතු සහිතව කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් ඉතින් ඇත්ත කතා කරමු. ඇත්ත කතා කරනකොට මේ වැරද්ද අල්ලගන්න පුළුවන්. හැබැයි මේ වැරද්ද අල්ලගත්තේ නැත්නම් තවදුරටත් තවදුරටත් තවදුරටත් වස්තු උපාදානය වෙන එක නවත්තන්න බෑ. භවය සමස් වෙන එක නවත්තන්න බෑ. එහෙනම් පුදුම වටිනාකම පුදුම වැඩක් මේ අපි ගැන අංශු මාත්‍රයක්වත් අඩුවක් නැතුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහ අපේ මේ උපකරණය අපේ මේ මානසිකාරය අපිට අයිති නැතුව සිද්ධ වෙන මේ වැඩපිළිවෙල කොච්චර ලස්සන විග්‍රහයකට ලක් කරලා තියෙනවද කියලා මහා හැඟීමක් ඇති වෙනවා අපිට මේ විග්‍රහය ගැන බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හාව ඇති කලෙහි පරේෂණය සිද්ධ වෙනවාය කියලා. පරේෂණය මොකක්ද දන්නේ ඒ බලමු නේද හ්ම් ඔන්න අපි හිතමු තරුණ පුතෙක් ඉන්නවා කියලා මේ තරුණ ළමයා පාරේ ඇවිදගෙන යනකොට අවුරුදු 17ක 18ක උතර කියලා හිතමුකෝ ස්ත්‍රීන් 20ක් 30ක් 40ක් විතර දකින්න ගැහැණු ළමයි ඉන්නවා එතකොට මේ දැකීමේ ආසාව එයාට තියෙනවා නමුත් එක ගැහැණු ළමයෙක් දැක එයාගේ හිතේ තණ්හාව හේතුවෙන් වැඩි සතුටක් ඇති වෙනවා. හරි? අපි හිතමු ඒක එයාද කරගත්තේ. ස්පර්ශයේ හේතුවෙන් එයාට වැඩි සතුටක් ඇති වෙනවා එක ගැහණු ළමෙක් දැකලා වැඩි සැප වේදනාවක් වැඩි සතුටක් ඇති වෙනවා. ආන්ගේ සතුට ඇති වුනහම ඇති වුණාට පස්සේ දැන් මේ කට්ටිය මේ පැත්තට ගියා කියලා හිතන්නකො. ඔන්න ආයේ මේ පැත්තට එනවා. එනකොට මෙයා මොකද කරන්නේ? 20 දෙනාම උතනින් යනවා. මොකද කරන්නේ? මොකද කරන්නේ? හොයනවද නැද්ද? හොයනවා. ඇයි හොයන්නේ? තණ්හාව ඇති වෙච්ච හිඳයි නේද? තණ්හාව හේතු කොටගෙන එයා පර්යේෂණය කරනවා. ඒ කියන්නේ හොයනවා. අන්න එයාගේ හිත අන්න ඒ தත්ත්වයටපත් වුනහම කියනවා පර්යේෂණ කියන මට්ටමට තණ්හාව වැඩි වුණා කියලා. හරිද? කියන්න බලන්න හොයන එක අතීතයේ සිද්ධ වෙලා තිබ්බද නැද්ද? හොයනවා. මොකද හොයන්නේ? ඒ වස්තුව දැක්කහම වැඩි සතුටක් ඇති වෙන දෙයකට හේතුනේ සංහාවයි. දැකීමේ සංහාවයි. එහෙනම් දැකීමේ සංහාව එක වස්තුවක් කෙරෙහි පොඩ්ඩක් වැඩි වෙනවා. වැඩි වුණාම එයාට හට්ටිය ගොඩාක් ගියාට වැඩක් නෑ. එයාගේ වැඩේ මොකද්ද? කරනවා. දැන් අපි හිතමු මට මෙතන ඒ වගේ වස්තුවක් තියෙනවා කියලා අපි හිතමු. දැන් මම බණ කියන ගමන් එනම් මොකද කරන්නේ? හොයනවා ආයෙ කිසි කතාවක් නැහැ හොයනවා. නේද? හ්ම් බලනවා ආපු ගමන් බලනවා මේ ගොඩාක් ඔක්කොම මස් පර්වත නේද? නමුත් නේද? එක මස් පර්වතයක් ගැන හොයන්නේ ඇයි? දැකීමේ සංහාව හින්දා. ඒක කරගන්න එකක්ද වෙන එකක්ද? ඒක සිදුණා. හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව. මොකද්ද හේතුව? තණ්හාවයි. හරි? ඔන්න පරිේශන මට්ටමට එනවා යම් කිසි වස්තුවක් වෙන් කරලා හොයා හොයන මට්ටමකට අපේ හිතපත් වෙනවා ඒක අපි දන්නේ නැතුව සිද්ධ වෙච්ච දෙයක්. අන්න එතකොට මොකද වෙන්නේ? ඔය වස්තුව වේලාවකට ප්‍රතිචාරයක් ලබා දෙනවා. ඒ කියන්නේ හිනහ වෙනවා. ඒ පැත්තෙනුත් මේ පැත්ත බලනවා. මම කියවනේ අත කතා කරගන්න වෙනවා කියලා. නේ? මොනවා හරි අපි කැමති පරිදි ඒ වස්තුවේ හැසිරීමක් Tamanට දැනෙනවා. ඒක හම්බෙන්නේ හෙව්වොත් විතරයි. මේ කාරණාව අපි නිකන් කතා කරමුකෝ කාට හරි කවුරු හරි ගැන උනන්දුවක් ඇති වෙනවා කියන්නේ නේද? ඒකට පරිශ්‍රණය කරනවා. දැන් අපි හිතමු මට මෙතන ඉන්න කවුරු හරි ගැන උනන්දුවක් ඇති වෙලා. එතකොට වෙන කාට හරි මං ගැන උනන්දුවක් ඇති වෙලා. එයාගේ පරිශ්‍රණය කියන්නේ මේ පැත්ත ගැන. මගේ පරිශ්‍රණයේ තියෙන්නේ වෙන පැත්තක් ගැන. දැන් එතකොට අර පැත්තෙන් තියෙන පරිශ්‍රණය ගැන මෙතන ප්‍රශ්නයක් එනවද? නෑ ඒක තනියම ගියාවේ. හැබැයි මම පරිශ්‍රණය මට මම වගේ පැත්තෙන් පරිශ්‍රණය සිද්ධ වෙන වස්තුවෙන්ම මට යම් ආකාරයක ප්‍රතිචාරයක් ලැබුණොත් බලාපොරොත්තු වෙන දෙයක් ලැබුණොත් කෙටියෙන් කියනවා නම් හිනාවක් ලැබුණොත් බැල්මක් ලැබුණොත් මොකද වෙන්නේ? හිත එකපාරටම වෙනස් වෙනවද නැද්ද? ආන්තව පියවරක් උඩට යනවා. ඒකට කියනවා ලාභය කියලා. හරිද? ලාභය කියන මට්ටමට තණ්හා වැඩි වෙනවා. මොකද දැන් හම්බෙලා අපේ ඉරවුණා අපේ කතා කරා නේද? ආ නේද බැලුවා කියලා පිසු වගේ නේද? ඊට පස්සේ පිසු වගේ. නේද? මං කියවනේ අත්ත කතා කරගන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඒක තමයි මේ ලෝකේ සිද්ධ වෙන දේ. මේක තමයි අපි භවගාමී ගම. මේක කතා කරන්නේ ලැජ්ජාව වෙන්න දෙයක්. ලැජ්ජාව වෙන්න දෙයක් නෑ. ඇයි? මේක තමයි භවය තීරණය කරන්න පයින් පැනින්න. මේක තමයි අපි වරද්ද ගන්න තැන. මෙතනමයි නවත්තන්න ඕන තැන. නේද? නවත්තන්න නම් මේ ක්‍රියාකාරීත්වය දැනගන්න ඕන. ඔලුව උලුක්කනවා වගේ වෙන්නේ. නේද? හ්ම්. ඔන්න ඔය වගේ වුණාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? විතර්ක ලාභය ඉස්සෙල්ලාම පරිේශණය ඊට පස්සේ ලාභය ඊට පස්සේ මොකද කරන්නේ Tamanට විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා හොඳයිද නරකයිද මෙහෙම වුණොත් කොහොමද මෙහෙම වුණොත් කොහොමද මෙහෙම වුණොත් කොහොමද කියලා හරිද විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා අන්න ඒකට කියනවා විතර්ක විනිශ්චය කරනවා හැම වෙලේම විතර්ක කර කර විතර්ක කර කර අර වස්තුව ගැන නොයේකුත් නොයේකුත් ආකාරයේ විනිශ්චයන් ඇති කරගන්න පටන් ගන්නවා. කරුණු හොයන්න පටන් ගන්නවා. හරිද? ඒ හොය හොය හොය ඒ කරුණු විනිශ්චය කරනවා. අන්න ඒ தත්ත්වෙට තමයි ඊළඟටපත් වෙන්නේ. ඔය ලාභය ලැබුණාට පස්සේ ඊළඟටපත් වෙන්නේ ඒ වගේ தත්ත්වයකට. එතකොට ඊළඟටපත් වෙන්නේ මේ වගේ தත්ත්වෙට ඉතින් ඔන්න ඔය වගේ தත්ත්වයකටපත් වෙනකොට අපේ හිත අපි ඒක දන්නේ නැහැ. හරි? අපි ඒක දන්නේ නැතුව අපි දන්නේ නැතුව දැන් පැත්තකට වෙලා කල්පනා කරනවා. මෙන්න මේ කාලෙදී අපි හිතමු මේ තරුණ පිරිමි ළමයෙක් ගැන අපි කතා කරන්නේ. අම්මලා තාත්තලා දැනගන්නවා මේ ළමයා මොකක් හරි අර අර දාඟලපු අර පිහිලු කරපු කෙලි දෙලෙන් හිටපු සහැල්ලුවෙන් හිටිය ළමයා මොකද කරන්නේ? කල්පනා කර කර ඉන්න පටන් ගන්නවා ගෙදර ඇවිල්ලා හැම වෙලේම බලන කටි කම්මයි තාත්තා වෙන මොකද ඒ ඔච්චර කල්පනා කරන්නේ නේද දෙන්න දැනගන්නවා දෙමව්පියෝ මොකක් හරි පාට ලැබිලා තමයි කියලා නේද අන්න බලන්න හොඳට හිතිය කෙනාට දැන් කල්පනාව. ඒක තමයි විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා අර වස්තුන් ගැන. හරිද? ඊට පස්සේ ඇති වෙන தත්ත්වය තමයි චන්දරාගය අධික කැමැත්තක් ඇති වෙනවා. විතර්ක විනිශ්චයෙන් පස්සේ ඇතිවෙන ඊළඟ පියවර තමයි ඒ වස්තුව ගැන දරන්න බැරි තරම් කැමැත්තක් ඇති වෙනවා. දරන්න බැරි තරම් ඔව් දැන් ලොකු කැමැත්තක් ඇති වෙනවා අර මේ නාම රූප પરම්පරාවක් එක තියෙන්නේ. හරි මාස් ගොඩක් තියෙන්නේ. හරි. ඔන්න ඔය කැමැත්ත ඇති වුණාට පස්සේ අපේ හිත හරියට මුලාවටපත් වෙනවා. ඊට පස්සේ තමයි හතරස් දේවල් රවුම් වෙලා පේන්න පටන් ගන්නවා. රවුම් දේවල් හතරස් වෙලා පේන්න පටන් ගන්නවා. මොන අඩුපාඩු තිබ්බත් හොඳමයි තියෙන්නේ. ආන් ඒ කාලෙක කියනවා අපේම වගේ The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track for your convenience of listening.